गङ्गम् गङ्गम् गङ्गम् गारि से गारि से गङ्गा විශ්වයේ රටා කලාවට නැගූ අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා, ගී පද රටා, ස්වර රටා යලි කියවන ස්වදේශීය රටා. සිංහල ස්වදේශීය සේවයෙන් සෙනසුරාදා පෙරවරු 10ට ස්වදේශීය රටා වේදිකාව සිනමාව ටෙලිනාට්‍ය සරල ගීතයේ සිට සන්දුවනි ඔපෙරාවෙනි මහා සංගීත ආඛ්‍යාන තුලින් ඔහු ආ ගමන් මගේ උපයාගත් ධනය ඔහු සමාජගත කළා ප්‍රේමසිරි කේමදාස නම් වූ අද්විතීය සංගීතවේදියා පරේෂණ පිපාසෙන් කල්ගෙ වූ ගවේෂකයා ඔබටත් මටත් ඉහළින් සිට සමාජයේ කියවූ නාදවේදියා ආචාර්ය ප්‍රේමසිරි කේමදාස හේවත් මාස්ටර් අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා යලි කියවන සිංහල ස්වදේශීය සේවය ඔබට තිලෙන කරයි ස්වදේශීය රටා අද මාස්ටර් යලි කියවමු හොඳයි ජයන්චන්ද්‍ර මහත්මයා දැන් නිර්මාණකරුව එකතු වුණාම දැන් අධ්‍යක්ෂකවරයාට සංගීතඥයෙකුෙන් ලැබෙන උත්තේජය ඒ වගේම සංගීතඥයටත් අධ්‍යක්ෂකවරයාගෙන් උත්තේජය ලැබිය හැකියි. ඔබ වඩාත් නිර්මාණකරුවෙක් විදිහට බොහෝ නිර්මාණවලට මාස්ටර්ත් එක්ක වැඩ කළ නිර්මාණකරුවෙක් විදිහට ඔබේ නිර්මාණයන් වඩාත් හොඳ නිර්මාණ බවට පත් කිරීම උදෙසා, ඒ කියන්නේ ඔබ තෘප්තිමත් වෙන නිර්මාණ බවට පත් කිරීම උදෙසා මාස්ටර්ගෙන් ලැබෙන උත්තේජය ඔබ තවත් සංගීතඥයෝ සරු කරලා තිබෙනවා. තවත් අයත් එක්ක වැඩ කරලා තිබෙනවා. ඔබ කොහොමද දකින්න මාස්ටර්ගේ උත්තේජ ගුණය? දැන් ඒකේ මේ විශ්වාස කළ සහ නොහැකි දේවල් දෙකක් තියෙනවා මේ. විශ්වාස කළ නොහැකි දේවල් වලට සාක්ෂි දෙන්න තමයි මම පොඩ්ඩක් කියන්න. පළවෙනි කාරණාව තමයි දැන් මම සංගීතය හදාලා නැහැ කවදාවත්. මම පුදුම සංගීත රසිකයෙක්. මට සංගීතයක් ඇහෙනවා හැමතිස්සෙම. දැන් පිටපතල් ලියන්න ගියත් ජකාරත් වෙන්නදී අපි සංගීතය ඇහෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපේ ඇහිච්ච සංගීතය වෙන කෙනෙක්ට කියන්නේ කොහොමද? අඩු ගන්න ඔය සුවර පස්තාර වත් මොනවා ඔලකක් දන්නේ නැහනේ. එහෙනම් දැන් මේක දන්න જાතින් කියනවා. අස්ත එයාගේ දැන් මේම ඒතර එයා වෙන කතාවක් කියනවා. කියන්නේ තරහ මල. ඒතර ඒක අහගෙන ඉඳලා ඒක උඩ ඔය දවල්ට කෑමනවාද? ඔහොම අදාළ නැතිව අහනවා. ඊයේ ඔය අර අර ඔය ඔය බොන්නේ බා ඒවත් කියනවා. ආරෝෂයවත් <laughs> කියනවා. ඉතින් මේ ඒව තමයි කියන්නේ. හැබැයි දැන් දැන් දවසක ඕක අහගෙන ඉඳලා හැබැයි දැන් එයා ඇවිල්ලා පියානෝ එකලක වාඩි වුණාට පස්සේ එයා අර පළවෙනි මේ කෝඩ් එක අල්ලපුවාම මට දැනෙනවා වගේ බඩු හරි කියලා. ජකදල්ලද අපි අර බොර නාට්‍ය කරන්නේ. ඔන්න අතන කියලා ගැහුව හැටි අරක තමයි එන්නේ. දැන් මම කියන්නේ ඒක මට ඇත්තට විශ්මයක්ද? මම කියන්නම් පුදුමාකාර අත්දැකීමක්. දැන් මාස්ටර්ලා චෝදනාවක් තිබුණා මාස්ටර් මේ සම්භාව්‍ය සංගීතය හොරගම් කරනවා කියලා. හරිද? දැන් මම මේ මේ කතාවේ මහා අමෝලික මුත්‍යාවක් කියන එකට ඒ විශ්මය නිසා හදාගත්ත කතන්දරයක් කි. දැන් මේක උලන්න බෑ සමහරුන්ට. ඒතර එහෙනම් මේක ඔක ආහාරය තිබුණා මෙහෙ තිබුණා එහෙ තිබුණා කියලා කියනවා. හරිද? දැන් ඇත්ත කතාව මේකයි. දැන් මේකට හොඳම සාක්ෂියක් තියෙනවා. මොකද මේකට අමරසිරි වීරස් මහත්තයා ඉන්නවා. සමන්ත පෙරත් තාම ඉන්නවා. ඒතර සංගීත සැප මම විතර ඉන්නවද නැත්නම්? සහෝදරවරු ඉන්නවා මේ ඇති හැමදාම සංගීතඥයෝ. ඔය දල්බසාමානේ මේ අවසාන මේ තේමා ගීතේ. දැන් තේමා ගීතයක් අතසිර තිබුණේ නැහැ මුලදී. දැන් මාස්ටර් රෙකෝඩ් කරගෙන යනකොට මට හිතුණා මමත් ඔලිය වැඩ කරගෙන ඉන්නේ. අර මෙතන දැන් එන්න ඕනේ තීම් සෝංග් එකක්. දැන් තීම් සෝංග් එකක් නෑ ලියන්න වෙලාවකුත් නෑ. හැබැයි මගල ගෝණෙලා කවි තියෙනවා. <laughs> දැන් ස්ටුඩියෝ එක 6ට බාර දෙන්න ඕනේ. ඊට පස්සේ ඊට පස්සේ යනවනම් ආයෙ ගෙවන්න ඕනේ. ඒ ගෙවනවා කියන්නේ පොඩි කතන්දරයක්. <laughs> තව පැය භාගයක් දී. දැන් මම මාසෙ මාසෙ දැන් මට මේ මේක මෙහෙම බල දැන් කොයිද මම මේ මොනවද තියෙන්නේ මම මේ කවි දෙකක් තියෙනවා මොන කවි ඔබ මේ කෝල්මුර කවි කියන්නේ ඌ බලන්න ඔබ දැන් සාමාන්‍ය ඔබ දන්නවනේ දැන් සංගීතය පටිගත කරන්නේ ඉස්සලා ට්‍රැක් එක ගහලා ලොකු වැඩ ගොඩක් තියෙනවා ඊට පස්සේනේ හඬ කරන්නේ දැන් මුකුත් කරන්න වෙලාවක් නැහැ මට ගෝවා මේ ආයෙන ඔයා ඔයා කියන්නේ ඔක තාලේ කවි තාලේ කියන්නේ ඉතින් මම කෝල්මුර කවි කියවන්න පුළුවන් <laughs> මං කවි තාලෙට කිව්වා ඒක එකපාරයි ඇහුවේ අපරසිරි බිරිස් ගාවට ගියා අපරේ දැන් මෙහෙම ගියා නා සින්දු කියන්න බෑ මට. <laughs> දකින ආදිවාසී වගේ වෙල හින්නේ ආදි වශයෙන් ඉවල තමයි හැදුවේ. සංගීතය සහ ගායනය එකවරම අර පරණම ක්‍රමයට එකවරම පටිගත කළේ. එක්කෙනෙක් හරි වැරදුවොත් අය මුලිලා යන්න බෑ. ටේක් 1 ටේක් 2 එක හරි ගියා. මම කියන්නේ යන්නේ ඒක නෙමෙයි. දැන් බලන්න මම දන්නා මේ ක්ෂණයක මේ කෙටි කාලයක් තුළ මේ මේක සිද්ධ වුණේ. තාම කෙටි කාලෙ විතරයි. පැය බයක් කළේ කෙටි කාලයක් තුළ තමයි සිද්ධ හදලා ඉවර වුණේ. පටිගත කළා ඉවර වුණේ. දැන් මේක ධනවසාමානයේ මේ විකාශය වෙනකොට ඔය මකට දිවෙන පත්තරේ දැන් මගේ කතුරුතුමාට එනවා මේ ලියුමක් දලදා මාලිගාවේ තාම මට මතක නැහැ මහත්මයාගේ නම ඔය ආවතේ බාරව ඉන්න වැදගත් මහත්මයෙක් මේ දලදා මාලිගාවේ අදත් තියෙනවා සමහර මෙලඩීස් මේ පිටතට දෙන්නේ නැති ඒවා. يعني මාලිගාව ඇතුලේ සංරක්ෂණය කරන ඔය හිතන්නේ සද්ද නැහැ. මට ඒගොල්ලෝ කිව්වා එයා මට කියලා තිබ්බා මේ මේ මෙලඩීස් අපි සීදේශ කුලතිලක මහත්තයා සංගීත පරිශන කරන කාලෙවත් දුන්නේ නැහැ කියලා එළියට මේ. ඒවා අපි ඒවා ඒවා එතකොට පරිශන සඳහා දුන්නේ නැහැ කියලා. කියනවා දැන් මේක <laughs> ඒ තේවාවක තියෙන කවුළු. <laughs> ඒ එහෙම එක ඉතින් මේක මවිතයා කිව්වේ මේක පුදුමයක්. අපි දන්න කවුරු මේක කවුරු කියලා කියන්න දෙයක් එහෙම විදියක් උත් නැහැ. මේ මහිමයට ස්තුති කරලා ඕගොල්ලන්ට පුදුමයි. කේපදාස මාස්ටර්ටයි මටයි ගාමිණී සුමනසේකර මම කතුරුවරයා කාලේ අපිට එන්නකෝ ඒක අසන්න දෙන්නේ ඔරිජිනල් එක කාටවත් දෙන්නේ නැති. දැන් මං කියන්නේ ඒක හරිම මේ මේ හරිම දුර්ලභ සිද්ධියක්. ඊළඟ තමයි ශ්‍රීයන්ත බෙන්ඩසී මාගේ සිස්සත් එකට ගියා නැකඩන ජර්මනි නාට්‍ය කලා සම්බන්ධයෙන් නාට්‍ය පාඨමාලා රංග කලා පාඨමාලාවකට එහි ඉන්නකොට අපි රැයට ඔය අපි කේක රටවල් අය හිටියා. ඒ ඉතිෝපියාවේ කොල්ල දෙන්නෙක් හිටියා. ඉතිෝපියන් කොල්ල දෙන්නෙක් නාට්‍යකරුවෝ දෙන්නෙක් අපි රැයදීන් ඔරෙන්ජ් බෑල්ලෙන් බීලා අපි මේ පාරේ ඇවිදගෙන එනකොටදී රැයදී ගෑනකොට ශ්‍රියන්ත මේ මේ මෙලඩි කියන්න පටන් ගත්තා. අර හොඳර මම නරන නන නන නන තනන නන නන නන ටට ටට ටට ටට ඔදී අර විදාවිලි කිය මේ. අර ඕ that's on. What the bloody hell? Dude, that How can you are? දා වෙන ආගේ මොට්ටද? ඒගොල්ලෝ කියන ඒගොල්ලන්ගේ මෙලඩි කරන්නේ. දැන් බඳ නැහැ දැන් මේ දැන් මම කියන්නේ දැන් මේ මේ වගේ දේවල් මාස්ටර් වෙලා තියෙනවා. ඒකේ ප්‍රශ්නේ තමයි මෙන්න මේ විශ්ව ඥානයක් ඇසුරු කරන අය. ඔහු අස්පර්ශනීය දෙයක් තියෙනවා අපිට අල්ලන්න බැරි. ඔහුට පුළුවන් එහෙම එහෙම මේ විශ්වයේ තිබෙන මොනවා හරි එයා හරියට මේ ටියුන් වුණා මාස්ටර්. ඒ මූඩ් එක මම දන්නවා හරියට ඒක නිකන්. ඒ වෙලාවට එහුට එන ඒවා ඒවා මේ විස්තර කරන්න බෑ. ඒක සංගීත විද්‍යාවෙන් හෝ සෞන්දර්ය විද්‍යාවෙන්වත් මම හිතන්නේ ඒක විස්තර කරන්න නැහැ. ඔහු ඉතා අපූර්ව ගණේ අපූර්ව ගණේ සංගීතඥයෙක් වන්නේ ඔන්න ওই කාරණාව නිසා. දැන් ඔහු සංගීතය විෂයක් විදිහට එහෙම නැත්නම් ශාස්ත්‍රීය අධ්‍යාපනය නොදුවා කියන එක සතපහක වටිනාකමක් නැහැ. මොකද ඒ කීම වැඩක් නැහැ. අපිට කියන්න බෑනේ මේ ඒක ඉගෙන ගන්න බෑ කියලා. සංගීතඥයෝ එහෙම වෙන්නේ නැහැ නේ. එහෙම කිව්වොත් වැරදි. හැබැයි ඔහුට අවශ්‍ය උනේ නැහැ. හැබැයි ඔහුට නුණාට අර ජැක්සන් කියන්නේ මම සීරියස් පිළිගන්නවා. මගෙත් මම දැන් රීසන් වලට දාගෙන ඉන්නේ ඒක සංසාරගත මම විශ්වාස කරනවානේ. ඉස්සාල කරලා සංසාරේ. මම සංසාරේ ඉස්සාල කරනවා. මම මැරලා උපදින ගමන් ඉස්සාල කරනවා. මට ප්‍රශ්නයක් නැහැ. වගේ මේ මේකට ප්‍රශ්නයක් නැහැ ඉතින් ඒ ඔහු මම හිතන්නේ ඒ සංසාරේ එකතු කරගත්ත දේවල් නෑ. වරක් අමරදේවයන්ත් ඔය ගැන කිව්වා. 50 වෙනි සමරමුස්සේ මං හිතන්නේ අමරදේවයන් කියනවා කේමදාසයන්ට විභාග මේ ආත්මේ පාස් කරන්න විභාගයක් නැතුව ඇති. මක්නිසාද? ਉਹ පෙර ආත්මවල ඒ සියලු විභාග සමත් කර අවසන් නැති. අපරාධයක් ගැන. හොඳයි. එහෙන් ප්‍රමාණවත් අපිට ඔහු කවුද කියලා රූපයක් හදාගන්න. අපි ඊළඟ ගැයුමට යන්න කලින් ටීම් ජයරත් මහත්මයා හඬ ඔහු හඬ සොයා ගැනීම හඬ ඇතුලේ තිබෙන හඬවල් හඬේ අපිට අහුවෙන්නේ නැති අපිට පේන්නේ නැති අපිට දැනෙන්නේ නැති දේවල් ඔහු හඬෙන් සොරා ගත්තා. ඒක සමහර ගායක ගායිකා හඬ හොරා ගන්නවා මේක. කොහෙන්ද මේ හඬතානයන් ගන්නවා. දැන් ඔබ ගායනා කරනා වූ ගීත බොහොමයක් තිබ්බ ශිල්ම චිත්‍රපට ගීත. වලදී ඔබේ හඬ අපි වෙන ගීතවලින් නොඅසන මට්ටමේ තැනකට ඔබව රැගෙන යනවා. ඒ හඬ භාවිත කළ විදිහ සහ ඊළඟ ගැයීමට අපි යමු එහෙමම. මම හිතන්නේ මේ දැන් හැම ගීයක්ම එකම කෙනෙක් ලවා ගයව ගන්නෙත් නෑ. එතුමා දන්නවා කා ලවාද මේ ගීතය ගයව ගන්න ඕනන්නේ කියලා. එතකොට ඒ විදිහට දැන් එකපාරක් හඬක් ඕන කියලා මේ මට ඕන මේ මෙහෙන් එන අඩක් කියලා බඩ මිරිකගෙන හිටියා. බඩ මිරිකෙන් දැන් කියන්න කිව්වා. <laughs> මට ඒක පැත්තකින් ඉතින් බඩ මිරිකගෙන එහෙන් රිදෙනවා මෙහෙන් කිචි. <laughs> මේක කියවෙන්නෙම නෑ. ඊපස්සේ මම කිව්වා මම පුළුවන් තරම් උත්සාහයෙන් මේ කියන්නම් කියලා. පස්සේ ඉතින් මෙහෙම කරගත්තාම උගුර යටින් එන්නේ ආඬ. <laughs> අන්න එහෙම එකක් තමයි ඕන කියලා කිව්වා ඉතින්. ඒ වාගේ කොහොම කොහොම හරි උන උඩර වැට්ටයකින් හරි එතුමා ගන්නවා ඒ වැඩේ. ඉතින් කියන්න ඕන තැන් ඉතින් අපිට කියා දෙනවා මේ මේ ආකාරයට එන්න ඕනෑ කියලා. ඉහලින් උස්සඳින් ඕන නම් එහෙමයි සාමාන්‍ය විදිහ නම් එහෙමයි මෘදුවට ඕන නම් ඒ විදිහටයි මේ මේ කැලේ මෙහෙම කියන්න ඕන කියලා ඉතින් කියලා දෙනවා. ඉතින් එහෙම තමයි එතුමා ඉතින් ශිල්පියාගෙන් ශිල්පියාට දන්නව කොහොමද ගන්න ඕන කියලා. අර කීවේ ඒ පුද්ගලයා තුල ඉන්න කෙනාව කියවලා තියෙන්නේ. එතුමා දන්නවා මෙයා ලව්ව මේ වෙලේ ගන්න පුළුවන් කියලා. නැත්නම් ඉතින් හැම එකක්ම දෙන්නේ නැහැ හැමෝටම. තීන්දුව හිටලා ඉතින් ආයාසයකින් ඉතින් අපටත් එකක් කියනවා ඒ වගේ. හොඳයි අපි එසේනම් මීළඟ ගැයීමට එකතු වෙමු. ටීම් ජයරත්නන් සමග ගානක් කරන්නට. අද ගායනය නික්වන්නේ චිත්‍රු පාටලී. හෙමින් සැරේ පියාවිදා හෙමින් සැරේ පියාවිදා සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන් පලා ඇවිත් සිතුම් සියොතුම් සඳකින් මහද අමතයි උදාහැරවා කවුළු සිරියහනේ හෙමින් සැරේ පියා විදා සුමුදු සයනේ සිනිදු ඇතිරින්නෙන් පලා ඇවිත් සිතුම් සියොතුම් do it. බොහොම ස්තුතියි. ජක්ෂණන්තනි මහත්මයා. මෙතුමිය හොඳ කතාවක් කිව්වා. මේ පොළවට අපට මේ ඔහුගේ නිර්මාණ බර වැඩි කියන කාරණය. තාක්ෂණය කියන සීමාකාරී සාධකය. මූල්‍ය කියන සීමාකාරී සාධකයත් එක්ක ඔහු අපිට මෙතන ඉහා සීමාවෙහි රඳවන්නට පුළුවන් කමක් ලැබුණේ නැහැ. නමුත් ඔහුගේ නිදානේ වගේ චිත්‍රපටයන්හි තේමා වාදනයන්, ඒ සංගීතයන් ජාත්‍යන්තර ගැීමට පවා පාත්‍ර වෙලා තිබෙනවා. කොළු හදවත තේමා වාදනය. ඔබ හිතන විදිහට කේමදාසයන් ඒ කළ නිර්මාණයන් අපට බර වැඩිද? එහෙම නැත්නම් ඔහු ඇයි අපිට එතනින් හට ගෙන යන්න බැරි වුණේ? මොකක්ද හේතුව? ඒ කියන්නේ ඔහුගේ පරාසය එතනින් හට පුළුල් නොවෙන්න මොකක්ද උනේ හේතුව? විමර්ශනය කරලා බලන්න වටින ප්‍රශ්නයක් හිමානන්ද. මිත්‍යාවන් ගොඩක් ওই ප්‍රශ්නේ වටේ කරකැවිලා තියෙනවා. එකක් තමයි මේ ආර්ථික ප්‍රශ්නය. අපිට සල්ලි නැති හින්දා අපිට ජාත්‍යන්තරයට යන්න බෑයි කියලා. එහෙම නැත්නම් අවස්ථාවන් පිළිබඳ ප්‍රශ්නය. මාස්ටර් කියන්නේ වෙන වෙනත් දෙයක්. මාස්ටර් ওই ප්‍රශ්නෙට උත්තර දුන්නා. ඒක හරියම වැදගත්. ඒක තෝරා බේරා ගත්තොත් මාස්ටර් කියන්නේ කිසිවක් නෙමෙයි. අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නේ. අධ්‍යාපනය සංගීතයේ පිළිබඳ අධ්‍යාපනය පිළිබඳ මාස්ටර්ට විශාල ගැටලුවක් තිබුණා. මේ අපි මෙතෙක් පුරුදු වෙලා ඉන්න සංගීත අධ්‍යාපන ක්‍රමය මාස්ටර් ප්‍රතික්ෂේප කරනවා. මාස්ටර් කියන්නේ අපිට ජාත්‍යන්තරයට ජය ගන්න බැරි මේ අපේ නිර්මාණශීලීත්වයේ අඩුවක් නෙමෙයි. අපිට මේ එහෙම ආර්ථික ගැටලුවකුත් නෙමෙයි. ඒ ඔක්කොම ජය ගන්න පුළුවන්. අපි නිවැරදි අධ්‍යාපන රටාවක නැහැයි කියලා. ඒ කියන්නේ ප්‍රධාන කොටම දැන් හඬ හඬ කියන කාරණාව දැන් TMI බොහොම පැහැදිලිව කිව්වනේ කොහොමද මාස්ටර් මේක අල්ලගන්නේ කියලා. එතකොට දැන් මේ හඬ ප්‍රක්ෂේපණය හඬ බිහි කිරීම හඬ ස්වරගත කිරීම, හඬ හැඟීම් බර කිරීම, එය සංගීතවත් කිරීම. මේ කියන සමස්ත කාරණාව මේ ශරීරය විසින් කරන්නට ඕනනේ. එතකොට ඒක වෙන දේව වරමකින් වෙන්නේ නැහනේ. ඒක වෙන ගුරු වරමකින්, ගුරු ඇසුරකින් වෙන්නේ නැහනේ. මේක විද්‍යාත්මක කාරණාවක්. මාස්ටර් මේ බඩ ගැන කියන්නේ එච්චර ඇයි? මාස්ටර් දන්නවා මහා ප්‍රාචීර පේශිය ළඟින් තමයි මේ අපේ මයින්හම තියෙන්නේ කියලා. උර කුහරේ සහ උදර කුහරේ වෙන් වෙන්නේ මහා ප්‍රාචීර පේශියෙන්නේ. මේක තමයි අපේ මයින්හම. මේකෙන් තමයි හුලං ගහන්නේ. මේ හුළඟ හරියට තිබුණ නැත්නම් මේ හරහා එන වායු ධාරාව නිෂ්පල වායු ධාරාවක් කරනවා. ඒතකොට ඒක හරියට මේ සොර තන්තු හරහා සොරගත කරන්න බැරි වෙනවා. මේ මාස්ටර් කියන්නේ. දැන් හොඳ උදාහරණය මාස්ටර්ගේ සින්දු කියන්න පුළුවන් හිමානන්ද මාස්ටර් ප්‍රැක්ටිස් කරපු වොයිසස් වලට විතරයි සමා වෙන්න. ඒක හැමතැනම ඔප්පු වෙනවා. දැන් ප්‍රදීපා ඒ සින්දුව තාම කියනවා මේ විදිහටම. දූවිලි ගීතය දුහිල්ලක් වෙනස් නොවි ප්‍රදීපට කියන්න පුළුවන්. ඉන්දිකාට කියන්න පුළුවන්. ටීඑම් ජයරත්නට කියන්න පුළුවන්. මේ චිත්‍රූ වගේ අලුත් හොඳ හඬ පෞරුෂයන්ට අනේ මාස්ටර් කෙනෙක් නැහනේ. ඒක යා මාස්ටර් වෙන්නේ. වෙන මාස්ටර්ස්ලා නැහැ. මේ හඬ එතුමන්ට හමු වුණා නම් එතුමන් මේක ප්‍රක්ෂේපණය කරන විද්‍යාත්මක ක්‍රමවේදය කියා දෙනවා. ඒක කියන්නේ මේ ඒකට සිලබස් එකක් නැහැ. මාස්ටර්ත් ඒක ලියලා දීලා ගියේ නැහැ. මෙන්න මෙහෙම කළොත් 1 2 වැඩි කළොත් මෙච්චරයි. එහෙම එහෙම මාස්ටර් ලියලා තියලා කියන එහෙම ලියලා තියන්න බෑ. මාස්ටර්ගේ අර බන බැන අඬ ගෑම් වල මාස්ටර්ගේ කෑ ගැහිලි වල කොණ්ඩ ගලවා ගැනීම වල තමයි මේ ක්‍රමවේදය තිබුණේ. ඒක මේ මාස්ටර්ව ඇසුරු කරපු මේ ඉන්දිකාලා ප්‍රදීපලා අපි දන්නවා. මම මේ සියල්ල හොඳින් නිරීක්ෂණය කරමින් එතුමන් ළඟ හිටපු කෙනෙක්. ඒ නිසා නිවැරදි හඬ පෞරුෂය කොහොමද ප්‍රක්ෂේපණය කරන්නේ? දැන් මේකට මම උදාහරණයක් කියන්නම්. මාස්ටර් කරපු දේවල්. දැන් මානසවිල ආ මානසවිල ලංකාවේ පළමු වෙන්නේ ඔපෙරාව. නේ ඒ ඔපෙරාව එක ඒ ඔපෙරාවක්මයි. ආ ඒකට විරුද්ධව නොඑක් කැරලි කෝලහල සිද්ධ වුණා. මේ අපේ රටේ මාස්ටර්ව තේරුම් ගන්න බැරුව බොහෝ දෙනා කෑගව අන්න හූ කියන වගේ කිව්වා. ආ ඒ ඒ ඒ මාස්ටර්ට විරුද්ධ වෙච්ච විරුද්ධ විරෝධාකල්පවල හඬ මාස්ටර්ගේ හඬට හඬට වඩා වැඩි වුණා. අපේ රට එහෙමනේ. පොඩි රටක් වුණාට මේකේ හොඳට වඩා නොහොඳනේ කැමති. හොඳ හොඳ කියන කෙනාට තමයි මේ ප්‍රචාරය හම් වෙන්නේ. හැබැයි අපි හරියටම ගත්තොත් මාස්ටර් මේ මේ සුප්‍රානෝ කියන වොයිස් එක ආ මේ එතකොට ඇල්ටෝ සුප්‍රානෝ ආ මේ වොයිසස් වෙන් කරලා හඳුනගෙන ඒවා වලට ඒ ඒ හාමනේ දීලා ඒක මේ හැංගීම් බරව සහ ප්‍රාසංගිකව මාස්ටර් දැඩි ලෙස විශ්වාස කරන දෙයක් තමයි ප්‍රාසංගික බව. ඒකට හේතුව ජයන්තල දන්නවා. දැන් මම ජයන්ත කිව්වේ මෝර නාට්‍ය මේ කොහොමද මාස්ටර් මේ කටින් ප්‍රායෝගිකත්වය දරන්නේ කියලා ඔහු වේදිකාවේ හිටියන්නේ. එතකොට සත්‍යාංගනී වේවා මෝරා වේවා මේ හැම නාටකයකම මාස්ටර් මේ චරිතත් එක්ක ගැවසෙන්නේ. ඒ චරිතවල හඬ පෞරුෂයන් මාස්ටර් මෙහෙම බ්ලෙන්ඩ් කරනවා. එතකොට ඒ ආපු ගමනේ මම දකින මාස්ටර්ගේ උත්තරම නිර්මාණයක් තමයි පිරිනුවම් මංගල්‍යය. ඒක උත්තරම නිර්මාණයක්. ඒ ගැන ආයෙත් වචන දෙකක් නැහැ. මොකද පිරිනුවම් මංගල්‍යය ලෝකෙ කොහෙවත් පහළලා නැහැ. කැන්ටාටාව කියලා ඒක හැඳින්වුවාට ඒක මේ භක්ති අභ්‍යාසය. ලාංකේය සංගීතමය භක්ති අභ්‍යාසය. මෙහි පළමු ප්‍රකාශනය මේ ඉන්දිකාලා විශාල වෙහෙසක් දරලා විශාල පිරිසක් මේක ඉදිරිපත් කරපුවාම ඉන්දිකාර මතක ඇති රුසියානු ඔපෙරා ගායිකාවක් මට ඒකේ නම මතක නැහැ රුසියානු ඔපෙරා ගායිකාවක් ලංකාවට රෂියන් කල්චර් එකේ මාස්ටර්ගේ මේ පිරිනුවම් මංගල්‍යයේ ප්‍රසංගයේ රිහර්සල් එකක් බලන් හිටියා ඈ දූගුණ දූගුණ කඩින මෙන් ආවේ පරක් වෙලා අපේ පාරවල් වල ගැටලුවක් නිසා පරක් වෙලා දූගුණලා මාස්ටර් සමා වෙන්න කියලා දැන් ඉඳගෙන බලන් හිටියා මම බලන් හිටියා අය දිහා තිරේ අස්සෙන් මම බලන් හිටිය ඇගේ හැඟීම් කොයි වගේද මේක අයියෝ මෙයා මොන කැන්ටාටාද කියලා එයාට හිතෙන්න පුළුවන් එයා එයා මේ ඉන්නේ ඉතාලියේ ඉඳලා ප්‍රොෆෙෂනල් ඔපෙරා සිංගර්ස් කෙනෙක්. එයා මෙහෙම බලන් ඉන්නවා. එයා දන්නේ මෙලෝඩියක්. මොකද ඊට කලින් මාස ලෑස්ති කරලා තිබුණා රුසියානු භාෂාවෙන් ඇයට තේරුම් කරලා දෙන්න මේ පිරිනුවම් මංගල්‍ය කියන්නේ මොකද්ද? අපේ බුදුහාමුදුරන්ගේ පිරිනුවම් මංචකයේ පිළිබඳ අපේ අතින් ලිවිච්ච මේ භක්ති කාව්‍යයක් මේක කියන එක කියා දෙන්න මේ රුසියානු භාෂාව දන්න ප්‍රවීණෙක්වත් යන් හිටියා. හැබැයි අර එතුමියට එන්න පරක් වුණා. මාස්ටර් කේන්ති යන එහෙම පරක් වුණාම රුසියානු අගමැතිනිය මේ ජනාධිපතිනිය ආවත් එතුමා රැඳෙන්නේ නැහැ. ඔන්න පටන් ගමු කියලා. පටන් ගන්නකොට තමයි එතුමිය ආවේ. ඒ නිසා ඇය දන්නේ නැහැ මේ මොකද්ද කියලා. අර කිසිම තේරුමක් නැහැ. ඇය බලාගෙන හිටියා. මම හොඳට දකිනවා ඇගේ මස් පිඩු නලියන්න ගත්තා. ඇගේ ඇහැට කඳුළු පිරෙන්න ගත්තා. ඇට ඇඬෙනවා. ඇය වහාම තෙත මාත්තු කරමින් මේක බලන් හිටියා. ඉන් පස්සේ ඇයට කතා කරන අවස්ථාවක් හම්බ වුණා. ඇය රුසියානු භාෂාවෙන් කතා කරපු දේ අර පරිවර්තක සිංහලට පරිවර්තනය කරා. ඇය කියනවා මම මේ කිසිම දෙයක් දන්නේ නැහැ සමා වෙන්න කියලා ඉක්සලාම කිව්වා මේ මාර්ග තද බදයක් නිසා එන්න බැරුව ගිය වෙලාවට සමා වෙනවා මම කිසි දෙයක් දන්නේ නැහැ. හැබැයි මට මේක අහන් ඉන්නකොට ඇඬෙනවා. බුදුහාමුදුරුවෝ ගැන දන්නේ නැහැ. මේකේ තියෙන බුදුහාමුදුරන්ගේ පිරිනම් මංචකයේ වේදනාව කියලා දන්නේ නැහැ. මේ මාස්ටර් එකත් මේකත් ඇතුල් කරලා තියෙනවා. මේක වචනයක්වත් තේරෙන්නේ නැහැ. පිරුණම් මංගල්‍ය කියවනකොට රුසියානු කාන්තාවට නෙමෙයි මේ සිංහල අයටත් ඒක තේරෙන්නේ නැහැ. මාස්ටර් එකේ වචන ගැන එතරම් හිතන්නේ නැහැ. මාස්ටර් හිතන්නේ වචන කරකෝලා ඒ ඒ මෙහෙම හැඟීමක්, ෆීලිං එකක් දෙන්න හදන්නේ. ඇය කියනවා මහා මොකද්ද පාළුවක්, මොකද්ද වියෝවක්, දරාගත නොහැකි වියෝවක් මට දැනෙන්න ගත්තා. ඒ නිසා මට ඇඬුණා. ඉතින් මාස්ටර් නිවැරදිනේ. ඊළඟට ඇය කියනවා අන් තව දෙයක් දැනගත්තා. ඇය කියනවා මම මෙතෙක් කල් විශ්වාස කරගෙන හිටියේ ලෝකයේ ගායනා කළ හැකි භාෂාවන්ට තියෙන්නේ මගේ භාෂාව විතරයි කියලා. ඒ කියන්නේ ඉතාලි භාෂාව. ඉතාලි භාෂාවට හැරෙන්න පුළුවන් භාෂාවක් ලෝකේ නැහැ කියලා මම හිතන් හිටියේ. හැබැයි අද මට හිතෙනවා එයා තාම කියන මගේ භාෂාව තමයි නම්බර් 1. මගේ භාෂාවට ගහන්න කවුරුත් නැහැ. හැබැයි ඒක කිට්ටුවට මෙන්න පුළුවන් භාෂාවක් මට අද හම්බ වෙනවා. ඒ මේ සිංහල භාෂාව කියලා. මේ මාස්ටර් නිසා මේ සිංහල භාෂාවේ තියෙන සුගායනීය බව මාස්ටර් මේ ඇයට පෙන්නනවා. මේ එක උදාහරණයක් විතරයි. මේ හැම දෙයක්ම මාස්ටර්ගේ නිර්මාණ යලි කියවිය යුතුයි. භයානක දේ තමයි යලි කියවන්නේ කුමක්ද? ඒ ඔරිජිනල් ස්කෝ ඒවා නැවත ගායනා කරනකොට අපි දකින නැවත ගායනා කරනකොට වෙනත් අනුකරණ වලට යනකොට මාස්ටර් වෙනස් වෙනවා. අනුකරණය කියන කාරණාව මාස්ටර් පැහැදිලි කරන්නේ මේ ආවර්ජනාත්මක අනුකරණය කියන ඇරිස්ටෝටල් යනු පැහැදිලි කිරීමෙන්මයි. ඇරිස්ටෝටල් කියන්නේ කලාව යනු ලෝකයේ අනුකරණය කිරීමයි කියලා ඇරිස්ටෝටල් කියන්නේ මේ අනුකරණය වනාහි ආවර්ජනාත්මක අනුකරණයකි. පැවැත්ම පිළිබඳ අනුකරණයකි. ඒතකොට මාස්ටර් කරන්නේ යථාවේ සිට යථාර්ථයට මේ නිර්මාණයක් ඇඳවාගෙන යනවා. යථාව කියන්නේ කලාව නෙමෙයිනේ යථාව කියන්නේ සිද්ධිය සිද්ධ වෙන සිද්ධිය. හැබැයි ඒක කලාවක් බවට පත් වෙනකොට ඒක යථාර්ථය වෙනවා. real and reality කියන එක. reality කියන වචනයට වඩා යථාර්ථ කියන වචනේ කෝෂාර්ථයේ මේක තියෙනවා. යථාවේ අර්ථය. ඒක කලාකරුවා පෙන්වන්නේ යථාව නෙමෙයි. යථාවේ අර්ථය. අර ජයන්ත කලින් කිව්වේ ඒකයි මේ inner feelings. ඇතුලේ තියෙන දේ, නොපෙනෙන දේ හොයාගන්නවා කියලා මාස්ටර් කරන්නේ යථාවේ අර්ථය හොයාගන්නවා. ඒතර ඒක යථාර්ථවාදී වෙනවා. මාස්ටර් ඉතා පැහැදිලිව විශ්වාස කරනවා යථාවේ සිට යථාර්ථයට ඇති දුර වනාහි సౌందර්ය විද්‍යාවයි කියලා. මෙන්න මේ විද්‍යාව අප විසින් ප්‍රගුණ කළ යුතුයි. ඒක අම්මගේ කිරිත් එක පෙවෙන්නේ නැහැ. කුසලතාව පෙවෙනවා. කුසලතාව જાතියෙන් ජන්මෙන් දිහි ශක්තියෙන් එනවා. හැබැයි ව්‍යුත්පත්තිය සහ සතතාභ්‍යාසය අපි ප්‍රායෝගිකව ලබන්න ඕනේ. එතකොට මාස්ටර් අහනවා කොහොමද ව්‍යුත්පත්තිය ලබන්නේ? කොහොමද සතතාභ්‍යාසය දෙන්නේ? ඒවා තියෙන අධ්‍යාපනයේ. අපිට තියෙනවද නිවැරදි සංගීත අධ්‍යාපනයක්? ඒ නිසා මේකට පැවැත්මක් නැහැ. මෙන්න අර්බුදය. ඒ නිසා මාස්ටර්ගේ නිර්මාණ ලෝකයට නොගියේ අපේ ආර්ථික ගැටලුවක් නිසා නෙමෙයි. හිමානන්ද කිව්වා වගේ ලෝකෙට යනවා. දැන් ඉන්දීය සංගීත විශේෂඥයින් ඇවිල්ලා මේවා පරිශීලනය කරනවා. අද ඔබ දන්නවද? මාස්ටර්ගේ සංගීත රචනාවන් අතර නිධානය නිධානය මියුසික් ට්‍රැක් එක අද ජර්මනියේ විශේෂිත සංරක්ෂණයකට ඇතුළත් කරලා සංරක්ෂණය කරලා තියෙන්නේ. ආ සිනමාවට වසර 100ක් පිරෙද්දී ලෝකේ පුරා තිබිච්ච ශ්‍රේෂ්ඨ නිර්මාණ 100ක් එකහව කරලා සංරක්ෂණය කළා. තාම විද්දිමත් තාක්ෂණික ක්‍රමයකට සංරක්ෂණය කළ අනාගතය දක්වා ගෙන යන්න. නිධානයේ සංගීතයකට අහු වුණා. එනිසා නිධානයේ මියුසික් එක හදපු හැටි මාස්ටර් කියනකොට ටැන් ටැන් ටැන් ටැන් ටැන් ටැන් ටැන් ටැන් ටාරරරා. ඒක ඒකට මේ පියානෝ එක නෙමෙයි ගහලා තියෙන. සෙන්තූර් ඒ කාලේ තිබිලා නැහැ. අර කැලණියේ සරසවි චිත්‍රාගාරයේ මහරෑ 12 ඉතර පහ වෙනකන් ඉන්න ඕනේ ඇකොස්ටික් ටේප් කරන්න නැත්නම් පාර යන වාහනවල හෝන් සද්ද ඇහෙනවා. ඒ හෝන් සද්දයක් ගියොත් ආයෙත් ඒකයක් ගන්න ඕනේ. එතකොට මේ පියානෝ එකේ මේ ලෑල්ල ගලවලා අර කීස් වලින් ඇතුළට යන වයර් ටික තියෙන ඒ වයර් වලින් තමයි ගහලා තියෙන්නේ. ටින් ටන් ටන් ටන් ටන් ගාලා. ඉතින් ඒ ඒ දුප්පත් කන්නේ. හැබැයි අද ලෝක ජයග්‍රහණය කරන අර දුප්පත්කම ලෝකේ හොඳම සංගීත නිර්මාණයක් බවට ජයග්‍රහණය කරලා තියෙනවා. දුප්පත්කම ප්‍රශ්නයක් නෙමෙයි. නිර්මාණාත්මක පොහොසත්කම ඇත්නම් දුප්පත්කම වහන්න පුළුවන්. නිර්මාණාත්මක පොහොසත්කම ගෙන යන්නට විධිමත් විද්‍යාත්මක අධ්‍යාපන ක්‍රමයක් ඇත්නම් මේක ලෝකෙට ගෙනියන්න පුළුවන්. තවමත් අපේ රටේ විධිමත් නිර්මාණාත්මක ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයක් නැහැ. මාස්ටර් මැරෙන තුරාවට කිව්වේ මේ කාරණාව. තාම නැහැ. මාස්ටර්ට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පත්වීමක් ලැබුණම ඔහු කෙටි කාලයකින් මේක වෙනස් කරන්න ගියා නමුත් කොහොමද වෙනස් කරන්නද අපේ රටේ. අපි මීළඟ ගැයුමට යන්නේ. අද අදරට මවන්නේ නව සංගීත සංයෝජනය සහ සංගීත අධ්‍යක්ෂණය කරන නාලකාංචන ඔහු ටිකක් රෝගාතුරව ඉන්නේ අද. කෙසේ වෙතත් අර ඔබ කිව්ව කතාවක් තිබ්බා. උඩ කේන්ති යන වගේම ඉක්මනට සංවේදී වෙන පුද්ගලෙක් ඔහු අපි කේන්තියන් පිළිබඳ වෙනම මෙහි විද්‍යාව පිළිබඳව කතා කළ යුතුයි මාස්ටර් කේන්ති ගිය තැන් හරි ජනප්‍රියයි හැබැයි මාස්ටර් අඬපු තැන් කවුරුත් දන්නේ නැහැ මාස්ටර් දුක් වෙලා අඬලා දහ දුක් විඳපු තැන් කොහෙවත් ලියවිලා නැහැ හිමානන්ද මාස්ටර් කේන්ති ගිහිල්ලා බැනපු තැන් නම් හරි ජනප්‍රිය ජනප්‍රියයි මේ ඒ කේන්ති යම සහ ඉන්පසු කතාව ඒ කතාව කියලම අද මටම මේ සංගීතය මේවා හම්බුන නිසා ඒක කියන්න කෙටියෙන් මම ගුවන් විදුලියට එන්නේ මානන්ද 1984 තොරෙද්දී හේමදාස මාස්ටර් ඇලුවිතර මාස්ටර්ලා එහෙම ඉන්නවා. හේමදාස මාස්ටර් මේ ශබ්දාගාරවල ස්ටුඩියෝ 5 6 10 ඔයගේ පටිගත කිරීමේදී මම බලාගෙන ඉන්නවා. ඒතර මම දකින්නේ පොඩි කාලේ ඔය තුන්වෙනියා මේ ඔය ෆිල්ම්ස් බලලා ඒ අහපු සංගීතයට පිස්සු ඇදිච්ච මම හේමදාස මාස්ටර් කියලා කෙනෙක් මෙහෙම ආපුවාම මට පුදුමයක් වුණා මේ ඒ චරිතේ මට දැකීමට ලැබුණ එක. සද්දාගාර වලට ඇවිල්ලා ඉතින් පටිගත කිරීම කරන අපේ ප්‍රවීණ වාද්‍ය ශිල්පීන් එකට සම්බන්ධ වෙනවා. එක්තරා දවසක ඉතින් මාස්ටර් අපේ අලුත් මල්ටි ස්ටුඩියෝ එකේ මානන්ද පටිගත කිරීමකට ඇවිල්ලා මම গিitar වාදනයට ආවා. මගේදී පොඩි කොල්ලා ඉතින් මාස්ටර්ලත් එක්ක ගත්තාම අපි කොහොම අතරු මාස්ටර් කොහොම හරි පස්සේ මේක දාන්නේ මාස්ටර්ත් කේන්තින් ඇවිල්ලා තියෙන්නේ මාත් ගෙදරින් කේන්තින් ඇවිල්ලා තියෙන්නේ මේ මාස්ටර් මේවා කරනවා නෙමෙයි මම මේ කිව්වේ සිද්ධාන්තය අර ජස්ටන් මාත්මයා කිව්වේ මාස්ටර් අඬපු තැන් වගේ කියලා ඒ වගේ මාස්ටර් කේන්ති කියලා මාස්ටර් මාස්ටර්ගේ නිර්මාණය මේ ජානක බෝගට ෆ්ලූට් වාදනයේ ඉන්නෝ. තව කට්ටියක් වයින් අර කිව්වා වගේ මේ සංගීත ක්‍රමේ වයිරින් වලින් නිර්ගම නිර්ගම කියලා B flat මේජ් එකේ එකක් දෙනවා මාස්ටර් කරි මාස්ටර් ස්වර ලියලා දෙන්නේ. කටින් කියන්නේ බ්ලම් බ්ලම් බ්ලම් බ්ලම් බම් බම් බම් බම් බම් ඕ ආහා දොර අරගල තමයි පානිසා පානිසා සසරරි දරිර සසරේ සසර කියලා කවුරුහරි ඒ ඉන්ස්ට්‍රුමන්ට් දෙනාය ගහන්න ඕනේ. ඒතර ස්වර කියන්නේ නැහැ මාස්ටර්. සොරපා ගන්න ඕනේ මේගොල්ලෝ. ඉතින් මම ඒක දැක්කවම. මම බලන් හිටියා මේ ක්‍රමේ දැන් මට ඒ කාලෙ වෙද්දී අතන මනෝමය සොර කියන්න පුළුවන් කෙනෙක්. ඒතර මම බලන මේ මහත්තයා කියන්නේ මම දන්නවා මේ සොර කියන්නේ කියලා. එතකොට යානකට කිව්වා බ්ලිප්පට් මයින් එකේ ඇඩ්ලිප් එකක් ගහන්න කියලා. ඒතර මාස්ටර් අර දැන් වැඩි යනවා. ඒ වැඩි සවුන්ඩ් මට ඇහෙනවා පොඩි ඩිස්කෝඩ් එකක් වගේ මගේ දැනුම හැටියට මේ මොකක් හරි මාස්ටර්ට මේක අද මොන හරි මාස්ටර්ට වැරදීමක්ද නැත්නම් අපේ අයට වැරදීමක්ද කියලා මම গিitar ගහන්නේ. මම අමරසිරයයට කතා කරලා. අමරසිරයේ මේ එතන මේ මොකද්ද මම ගහන්න ඕනේ දැන් මතන ඇහෙන්නේ B flat minor මෙතන B flat major sound එනවා ආ ඉන්න පොඩක් නාලා කියලා ආසවේ නාලක කවුද කවුද නාලක අහනවා මේ මොකද්ද ගහන්න මොකද what what ඉතින් මම මේ මේ 3 course නෙමෙයි මේ සරල ගිහ ගහනවා වගේ 3 course නෙමෙයි මේ adult code ඉගෙන ගන්නවා බම්බු කියලා මට කිව්වා ඉතින් ඇත්තටම මේ වෙලාවේ මට මේ දැන් මේ කතා කරන මාස්ටර්ගේ වටිනාකම මේ කාලේ සංගීතයෙන් තීරුණාට සංගීතය අහලා පස්සේ වෙලා හිටියට මට පුදුලි වශයෙන් අර මාස්ටර් වගේ තමයි මාත් මට කොයි තාරාතිරමක පුදුලියක් තුනක් මට හින්දියොත් ඒ විලෙට පොඩි ප්‍රශ්නයක් කරන මම গিitar එක තිබ්බවම. ඇයිල මං කව මේ මාස්ටර් ලියලා දෙන්න මට කෝඩ්. මට ලියලා දෙන්න. මම දන්නේ බ්ලම් බ්ලම් ගෑවට. කියලා මම නැගිටලා ගියා. ප්‍රෝග්‍රෑම් එක කැන්සල් වුණා අතන. ඊට පස්සේ බලාගෙන ගියාම සිනමා හෝ මැතිණිය අගමැති චන්ද්‍රිකා බණ්ඩාරන් මැතිණියේ මහා ඇමති ඒ වෙනුවෙන් කරන මොකද්ද උත්සව කරගෙන වැඩසටහනක් වැඩසටහන කැන්සල් කරා මන් නිසා ඉතින් ප්‍රවීණු ඇවිල්ලා කොහොම මොකද්ද නාලක අමරසිරේ අයියෝ නාලක මොකද්ද මේ කරේ ඊට වාදක මල්ලේ නායක ඇවිල්ලා කිව්වා නෑ නෑ ඔය දරුවා එන්න පොඩි කෙනානවා ඔවා ගණන් ගන්න එපා කියලා තියන් ඊට පස්සේ ගියා මාස්ටර් ඊට පස්සේ සති දෙකක් විතර ඔහොම එනවා මාව දකිනවා ඇරිලා යනවා මාස්ටර් මට මූණ දෙන්නේ නෑ මට හරි අප්සෙට් දැන් මේ පස්සේ කල්පනා කරා මම මේ මේ වගේ දැවැන්ත තිබුණා මොකද්ද මම මේ ඒන්ති ගත්තේ කියලා. මං දැන් තැවෙනවා. දවසක් දොරමණලාවේ මාස්ටර් මට කියන්න ඕනේ කතාවක්. හේමදාස මාස්ටර් කතා කරනවා. මේ මට කියන්න ඕනේ අදහසක් රටට මාස්ටර්ගේ කටින් කියවෙනවා දොරමණලාවේ. මම කාගෙන්ද නම්බර එක හොයාගත්තා හේමදාස මාස්ටර්ගේ නම්බර එක දෙන්න කියලා. ඊතර ෆෝන් එක මං ගත්තා 12යි 10යි විතර. රින්ග් කරනවා. මං කව මාස්ටර් මම නාලක. ආ මං කව සමායන මාස්ටර් මම මේ මම බැලුවා දොරමණලාව. ඕ ඕ ඕ මං කිව්වා මාස්ටර් මේ මාස්ටර් මගේ හදවතේ තිබ්බ හිතේ තිබ්බ දේ මාස්ටර් අද කතා කරලා ඉතින් මම ප්‍රෝග්‍රෑම් එකේ ලයිව් කිව්වා. ඉතින් මං මාස්ටර් අනේ සමා වෙන්න මගෙන් වරදක් වුණා නම් මේ මට ඉතින් ඒක මං හරි අගේ ආ නාලක හරි හරි කියලා එතන මම වුණා පහුදාය සෙල් බිස්නස් එකට මං වැඩට ඉඳි මාව දැක්කකම එලා මේ අපුණා යන් යන් කාර්ගේ මාව දාගෙන මාක එදා තමයි මාස්ටර් යාළුනේ ඊට පස්සේ මාස්ටර්ගේ වැඩවලට සම්බන්ධ වෙලා ගොඩක් එහෙම රෙකෝඩින් ප්ලේ කරලා නැහැ හැමදාම දකිද්දි මාව ගරු කරලා මට සලකලා මාව දාගෙන යනවා වාහනේ. ඔය මොන හරි දෙයක් තිබ්වම මම කතා කරලා යනවා. ඊට පස්සේ මට එක්තරා මගේ චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයකට මාස්ටර් අවසාන කාලේ ඇවිල්ලා හිටියා. අමරසිංහ අයියාට නොමිනේට් වෙලා සම්මානය හම්බුන්නේ නැහැ. සංගීතයට මාව නොමිනේට් වෙලා හම්බුන්නේ නැහැ. හම්බුනේ වෙන යම් පාර්ශවයකට ඊට පස්සේ කෑ ගහලා මාස්ටර් මේ මොකද්ද මේ කරන්නේ? මයිසිච්චි මාස්ටර් අසනීප වෙලා මේ උනවර ඉන්න කාලේ ආයි මෙහි ඇවිල්ලා මේ මොකද්ද කරන්නේ මේ නාලකට හම්බෙන්න තිබ්බ සම්මාන නේද මුම් මේ විනාශ කරේ අමරසිරි හම්බෙන්න තිබ්බ ප්‍රාය නේද මේ කරේ මුම් තියන්න වටින්නේ නැහැ කියලා කෑ ගහලා මාස මම බලාගෙන ඉබල ගියා ගියාම ඊට පස්සේ හම්බුන්නේ නැහැ මාස්ටර් ඒ අන්න මට අන්න ඒ මම දැකපු මාස්ටර් අදටත් අපි වන්දනීය වන සංගීතකරුවෙක් ඒකේ දෙකක් නැහැ මම මේ කෙටියෙන් ඒ වචන ටික කිව්වේ ඒකත් තව සිද්ධියක් තමයි මගේ ජීවිතේ යමදාස මාස්ටර් හම්බුන විදිහේ හොඳයි එසේනම් මේ මතකත් එක්ක අපි ගැයීමට ආරාධනා කරනවා පණ්ඩිත අමරදේවන්. ඒ වගේම මගේ අනිත් ගුරුවරයෙක් පදු පණ්ඩිත අමරදේවයන් උපහාරයක් වේවා මාව ලෝකෙ වටේ කරන් ගිය අමරදේව මහත්තයාට උපහාර වේවා. මම මේ ගීතය මේ වෙලතරහන්ට ගයනවා. උගුර ආබාධ තියාගෙන පොඩි පොඩි සුළු අඩුවක් තිබ්බොත් සමාවෙන්න. Thank you. අරගා ඇගේ හමින් මාසු රාවයයි එදා ඇගේ හමින් මාසු රාවයයි මාසු රාවයයි විමසමි එපමණ දු මත හිමි මෙහි එදා ඇගේ පරිමා ඇසූ रावै සිරප කඳු ඇලි රැඳී රැඳී මගේ තනියට ළඟ සිටි මහග කුසුම් විහඟුනි ඉගිලු ඇසොල් මිනි මෙගී එලා ඇගේ අදින් මාසු රා දරුවනේ දරුසෙන හස මත දැනේ ඈත ඉරල් අත වලා මට අද ගසනුය කුතේ මෙහි ගා ඇගේ හදින් මාසු රාවයයි දී එදා ඇගේ අලින් මාසු රාවයයි මාසු රාවයයි වස්තුති හොඳයි ජන්සන් ශ්‍රී මහත්මයා කේමදාසන්ගේ සිංහල සිනමා සංගීතයට කළ මැදිහත් වීම කියන්නේ සිංහල චිත්‍රපට ගීත වෙනමම නිර්මාණ යුගයක චිත්‍රපට සංගීතයට වැඩි බරතැබීමක් සිදු නොවුණු යුගයක කේමදාසයන් ගේ සිංහල සංගීතයට කළ මැදිහත් වීම ඔබ කොහොමද දකින්නේ මෙරට සිනමා ගමන් මගෙහි තිබුණු සාධනීය වෙනස මට පොඩ්ඩක් කියන්න දෙන්න අර ඔබ පළවෙනි ප්‍රශ්නේ සිංහල සංගීතයට කරපු මැදිහත් වීම කියන එකේ අර ජැක්සන් ඉවර කරපු තැනින් පටන් ගන්න මම කැමතියි අර මමත් සලකන්නේ පිරිනන් මංගල්‍ය මම අහපු අපේ රටේ සංගීතයෙන් මට අහන්න ලැබිච්ච විශිෂ්ට වගේම උත්තරම අවස්ථාවක් කියලා. දැන් ඔය මේ ඇත්ත වශයෙන්ම මේ යුරෝපේ ඉස්ලාම බෞද්ධ කණ්ඩායමක් නෙමෙයි බෞද්ධ මේ කෙටි ඔපරා එකක් අපේ ඔපරෙට් එකක් කරලා තිනවා ගති කියන මහා කවියා සතවර්ෂේ මට මතක නැහැ ගති ජීවිතේ කාලේ හිටපු කාලේ ඒක තමයි මේ බටහිරින් අපට අහන්න ලැබෙන මේ බෞද්ධ සාහිත්‍ය පැත්තට එහෙම නැත්නම් බෞද්ධ sannivedanaye පැත්තට බටහිරෙන් අපට ලැබිච්ච විශිෂ්ට අවස්ථාව කියලා අහන්න හම්බෙන්නේ. මම කියන්න යන්නේ දැන් මේ අර ජැක්සන් කියවනේ අර මේක අහපු ඉතාලියානු ගායිකාවක් ඇට ඇඬුණායි කියලා. අපි ස්වාමීන් වහන්සේත් ඉන්නේ හරි ෂෝක් කතාවක් මට කියන්න දෙනවා. කීමදාසයන් මගෙන් ඇහුව දවසක් ඕක මෙයා ගන්න කාලේ දැන් මේ දැන් මේ මේක මහා කපැත්තකින් මහා අපට දුකක් පු탁ජන අයට. හැබැයි දැන් පිරිනන් මංගල්‍ය සඳහා වැඩ කරන්නේ රහතන් වහන්සේලා. දැන් මොකද්ද මේ රහතන් වහන්සේලාගේ ෆීලිං එක කියලා මේ. අපි දන්නවා රහතන් වහන්සේලාට දුකක් කියලා හැඟීමක් ඇතිවන්නේ නැහැ සාමාන්‍යයෙන්. ෆීලිං එකනේ පස්සේ මනෝභාවය බවට පත් වෙන්නේ. ඒතර එහෙම මනෝභාවයක් උන්වහන්සේලාට නෑ සංවේගය කියලා මනෝභාවයක්. දැන් මේක හැබැයි මොකක් හරි එකකුත් තියෙනවා. <laughs> ඒක අපිට තේරුම් ගන්න බෑ. අසුද්ධිය අපි සෝවාන්වත් වෙලා නැති නිසා. හැබැයි මේ පොඩි කාලේ උගන්වපු දෙයක් මට මතක තිබුණා දහම් පාසලේ. රහතන් වහන්සේලා බුදුන් වහන්සේ පිරිනිවන් පානකොට උන්වහන්සේලාගේ සංවේගය උන්වහන්සේලාට ධර්ම සංවේගය පහළ වුණා කියලා. හරිද? ධර්ම සංවේගය. දැන් මාස්ටර් මේක ගත්ත මං හිතන්නේ මාර විදියට. මන්ද කේමදාසයන්ට කොහොමද ඒක මේක අඳුර ගන්න පුළුවන්? හැබැයි කේමදාස නෙමෙයි මේ සංගීතඥයෙකුට මේ යම්කිසි මානසිකත්වයේ එහා ගිහිල්ලා යම් දෙයක් ඒව කරන්න පුළුවන්. අතිඋක්තම සහ විශිෂ්ට අවස්ථාවක් කියලා තමයි මගේ පිරන් මංගල සලකන්නේ. ඇත්ත වශයෙන්ම ඒක තැනක් තියෙනවා මටත් හේතුවක් නැතිව උට ඇදෙනවා ගානකොට. මම හිතන විදියට නම් පිරිනිවන් මංගල්‍යයේ අවසානම කවි පන්තියේ විය හැකි මේ ජන්ත චන්ද්‍රසිරි මහත්මයාට ඇඬෙන්නේ නැති කියලා එහෙම හැඟීමක් ඇති වෙන්නේ නැති කියලා හිතන්නේ මොකද ගායනා කරනකොට මුල සිට අග දක්වා ගායනා කරගෙන එද්දී බොහෝම අපහසුවෙන් මේ කඳුළු සඟවාගෙන තමයි අපිත් ඒකට ගායනා කරන්නේ. ඒකට එක හේතුවක් විදිහට මම දකිනවා මේ මේ පිරිතේ නාදය පිරිතේ නාදය නාද සැකස්ම මුල් කරගෙන තමයි ඒ කොටස නිර්මාණය වෙලා තියෙන්නේ ආ दुनिया ස්තුතියි දෙදෙනාට. මම කියන්නේ දැන් සංගීතයේට යා හැකි දුර කොහොමද? එතකොට මේ අනිත් පැත්තෙන් අපේ මුළු සාමූහික විඥානයේ සහ සාමූහික අවිඥානයේ මේ දෙකේම තියෙනවා බුදුන් වහන්සේ පිළිබඳව මහා දරාගත නොහැකි මහා භක්තියක්. කවදාවත් අපේ මම අපේ ජාතියෙන්වත් අපේ රටෙන්වත් කවදාවත් ඉවත් වෙන්නේ නැති එකක් ඒක. දැන් මේක අපි අහලා තියෙන බෞද්ධ ගීත ඒවට හරි කැමතියි. ඒ ඔක්කොම තියෙනවා. හැබැයි මම දැන් මේ තරම් බුදුන් වහන්සේගේ අවසාන ජවනිකාව. ඊට පස්සේ බුදුන් වහන්සේ පිළිබඳව අපට ඒ සමුගැටනවත් හරි පුදුමයිනේ. ඒක නැවත හම්බෙන්නේම නෑ ආපහු. දැන් අපි ඕකට සමගැනීමක් අපි විශ්වාස කරන්නේ ආයි හම්බෙනවා කියලා. ඒ හම්බෙන්නේම නැති. ආයි නැවත කිසි දවසක අපිට උන්වහන්සේ දකින්න හම්බෙන්නේ නෑ. උන්වහන්සේ දකින්න හම්බෙනවා නම් උන්වහන්සේ කිව්වේ ධර්මයේ දකින්න. මාව දකින්න ඕන නම් ධර්මයේ දකින්න. දැන් මේ මේ මහා ගැඹුරු කාරණා පිළිබඳව මහා ප්‍රඥාවක් දැල්වලා මේ මේ මේ මේ මේ වැඩේ. මට තේරෙන්නේ ඇයි ඒක අපේ රටේ මිනිස්සු එච්චර ප්‍රයෝජනට ගත්තේ කියලා. මම අහලා තියෙනවා මේක දඹදිව ගිහිල්ලත් කරයි කියලා. කේමදාස මාස්ටර්ගේ ජීවිතයේ අන්තිම නිර්මාණ කරන කාලේ 2007 වසරේ වගේ මේ රූපවාහිනී නාලිකාවක් මැදිහත් වෙලා අපි දඹදිව ගිහිල්ලා බුද්ධ ගයාවේදී මේක ඉදිරිපත් කරා. ගිටාර් වාදනය නිහල් පෙරේරා සමග දිලුෂ රවීන්ද්‍රනාත්. වයලින් වාදනය ෂෙල්ටන් විජේසේකර, මල්ශංකර රත්නායක WJ උපාලි, ඉන්දුනාත නන්දසිංහ. කීබෝඩ් හසන්ත ජයලල් සමග සුගත් හෙට්ටිආරච්චි. ගිටාර් විමල් ලක්ෂාන්ත කුරේ ප්‍රසාද් සිල්වා. තබ්ලා විදිත රණවීර ඔක්ටෝපැඩ් නරිදු චතුරංග සමග සිසිර ධර්මරත්න බටන්ලා වාදනය කළේ ජානක බෝවඩ. ලීඩ් গিitar වයමින් අද සංගීත සංයෝජනය සහ අධ්‍යක්ෂණය කළේ නාලක අංචන කුමාර. මාස්ටර් එක වැඩ කළ වාදනය කළ ඒ වගේම අපේ ෂෙල්ඩන් අයියා නිහල් මේ මාස්ටර් එක වැඩ කළ උදවිය. ඉතින් ඔවුන් අපිට බොහොම වටිනවා. බොහොම ස්තුතියි. අද මැදිරි සහය චන්දසිරි වික්‍රමසිංහ සමග අතුල සිරි සපුතන්ත්‍රයේ නාද සංකලනය කළ ආනන්ද පද්මසිරි තරුණ දිසානායක සමග සඳරුවන් ලියනකේ. අධීක්ෂණය කළේ බහතේ ජයතිලක, නිෂ්පාදනය කළේ Marshala Fernando. Sri Lanka Telecom PO TV channel 365 කණ්ඩායමට බොහොම ස්තුතියි. SLDPO TV Vision Com ප්‍රධාන විධායක නිලධාරී අජන්ත සෙනවිරත් මහත්මයා බොහොම ස්තුතියි. සහෘදෙක් මේ වැඩසටහන ඉදිරියට ගෙන යන්නට අපට හයිය දෙන්නේ ඔහු ඇතුළු කණ්ඩායම. බොහොම ස්තුතියි. මම හිමානන්ද රාජපක්ෂ අපි ලබන මාසෙත් මුණ ගැසෙනවා ස්වදේශීය රට අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා යලි කියවන ස්වදේශීය රට. Wow. ජීවිතේ වැඩිපුර ලැබෙන හොඳම දේවල් විඳින්න දැන් SLT Broadband වෙතින් 75%ක් දක්වා වැඩිපුර data සතුට ජනවාරි 1 වෙනිදා සිට ඉස්සරහට තව හොඳ හොඳ ආරංචි තියෙනවා. හොඳ ආරංචි යන්න ශ්‍රී ලංකා ටෙලිකොම්